मातापितु उपस्थानं सन्तानं ब्रह्मचारिणं सतङ्गेतानि स्थानानि यानि सेवेत पण्डितो अर्यो दर्शनसम्पन्नो स लोकं भजते शिवन्ति श्रद्धावन्ति किन्नतिनि තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රයේ ගාථා දෙකයි මේ කියුනේ. පණ්ඩිත පඤ්ඤාත් සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙන සූත්‍රයක්. මේ සඳහන් වෙනවා කරුණු තුනක්. දානම් විච්ඡේ පණ්ඩිත පඤ්ඤාත්සං සප්පුරුෂ පඤ්ඤාත්සං සම්බඥා විච්ඡේදේ පන්විත පඤ්ඤාස්සා සප්පුරිස පඤ්ඤාස්සා මාතා පිතුන් නම් විච්ඡේ උපට්ඨානං පන්විත පඤ්ඤාත්තං සප්පුරිස පඤ්ඤාත්තං ඉමාන් කෝ විච්ඡේ තීනි පන්විත පඤ්ඤාස්සානි සප්පුරිස පඤ්ඤාස්සානි මේ තමයි මේ සූත්‍ර දේශනාවේ මහණෙනි බුදු පසේ බුදු මහරහත් පන්දිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද පණවන ලද ධර්මතා තුනක් ඇත. ඒ කවර ධර්මතා තුනක්ද? පරිත්‍යාගය එකක්, ප්‍රෞර්ජාව දෙක, මෞපියන් වුවටෙන් කියන තුන. මේ තමයි පඬිත පඤ්ඤාත් සත්පුරුෂ පඤ්ඤාත් ධර්මතා තුන. මේ ලෝකයේ පරිත්‍යාගයේ පුරුදු කෙනේ මහ බෝසතාණන් වහන්සේලා. මා බෝසතාණන් වහන්සේලා අනුවම පසේ බෝසතාණන් වහන්සේද ශ්‍රාවක බෝසතාණන් වහන්සේලාද මේක අනුගමනය කරනවා යම් කෙනෙක් එසේ පරිත්‍යාගයේ පුරුදු කරනවා නම් ඒ අය සැබෑ පඬිත සත්පුරුෂ බවටපත් වෙනවා එනිසා මේ ධර්මතාවන්ට කියනවා පඬිත පඤ්ඤාත්ත සත්පුරුෂ පඤ්ඤාත්ත එතන පඤ්ඤාත්ත කියලා කියන්නේ අනුගමනය කරන ලද ප්‍රශංසාවෙන් වර්ණනා කරන ලද දේශනා කරන ලද පුරුදු කරන ලද කියන තේරුම සංඥාත් කියන වචෙන් කියනවා. ඒතකොට දැන් මෙහිදී මේ ගාථා දෙකෙන් හැඳින්වෙනවා සබ්බි දානං උපඤ්ඤත්තං සත්පුරුෂෝත්තමයන් ලෙසින් දානයේ හෙවත් පරිත්‍යාගයේ පුරුදු කරන ලද්දක් අහිංසා සංයමෝ ධමෝ අවිහිංසාවයි සීල සංවරයයි ආත්ම දමනය කියන කර්ම තුනෙන් යුක්ත වූ ප්‍රවෘජාවද පන්දිතෝත්තමයන් සත්පුරු සෝත්තමයන් අනුගමනය කරන ලද්දා මාසා පිස්සුන් උපට්ඨානං මෞඛ්‍යයන් නුවතෙන් කිරීමත් සංවිතෝත්තම සත්පුරුෂෝත්තමයන් අනුගමනය කරන ලද්දා සන්තානං බ්‍රහ්මචාරිණං සන්තානං ආත්ම සන්තාන ශාන්ත බාට පමුණවා ගන්නා ලද බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාගේද භ්‍රමචාරී නම් ශ්‍රේෂ්ඨ චර්යාව ඇත්තා උතුමන්ගේද චාරිත්‍ර තුනක්. සතම් ඒතානි ධානානි මේ තුන සත්පුරුෂයන්ට අයිති. යානි කුබ්බේත පඬිතු මේ අනුගමනය කරන්නාද නැනවතේ කියනවා. හරියෝ නිරුදෝෂී කෙනෙක් කියනවා. දස්සන සම්පන්නෝ ඥාන සම්පන්න කෙනෙක් කියනවා. ලෝකං භගිතේ සිවං ඒ සත්පුරුෂයෝ එවාගේ මේ පඬිතුයෝ ලොව වාසය කරන තුරු සැපවත් ලෝකයක් භජනය කරන අසුරු කරනවා ලෝකෙන් ඈතර වූ සාන්ත නිවනටපත් වේවා ඒකයි ගාථා පෙළේ කෙටි තේරුම දැන් එතකොට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ පඬිත සත්‍ෘෂ සංඛ්‍යාවට වැටෙනවා උන්වහන්සේලා දම් දෙන ආකාර පහක් තියෙනවා. පංචමානි වික්ෂමේ සත්පුරුෂ දානානි පසමානි පංචේ. සද්ධාය දානං දේති. සක්කච්ඡන් දානං දේති. කාලේන දානං දේති. අනන්දේත චිත්තෝ දානං දේති. අස්සානං ච තරං ච අනුපහච්ච දානං දේති. ඉමානි කෝ වික්ෂමේ පංචේ සත්පුරුෂ දානානි මහණෙනි බුදුපසේ බුදුමහරහත් තනතුරු ප්‍රතාගෙන බෝධි සම්භාර කුලන පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් පුරුදු කළ පරිත්‍යාග ක්‍රම පහක් තියෙනවා. පළමුවෙන් එක ශ්‍රද්ධාය දානන්දේති. කර්මඵල අදහා ගන්නා වූ නුවණින් සහ ශ්‍රද්ධාවෙන් යුතුව දානේ දෙනවා. සත්පච්ඡන් දානන්දේති ගෞරව සම්ප්‍රයුක්තෝ සියාසින් දානේ පිරිනමනවා. කාලීන දානන්දේති සුදුසු කල්ලි දානේ පිරිනමනවා. අනන්දේක චේතෝ දානන්නේති දාන වස්තුව ගැන බිඳක්වත් ආශාව සබා නොගෙන දානි දෙනවා අත්තානංච පරංච අනුපාච්‍ය දානන්නේති තමන් නොසැලී අනුන් නොසැලා හෙවත් දැහැණින් අර දාන වස්තුවෙන් දානි දෙනවා මෙන්න මේ දාන ක්‍රම පහ සත්පුරුෂෝත්තමයන් පඬිතෝත්තමයන් පුරුදු කර ගන්නා ලද බැවින් මේවාට කියන සත්පුරුෂ දානි කියලා එතකොට පළවෙනි එක ශ්‍රද්ධාවෙන් දන් දීම. බුද්ධෝත්පාද කාලයේක බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පිළිබඳවත් ශික්ෂාව ප්‍රතිපදා පිළිබඳවත් යම් පැහැදීමක් පිළිගැනීමක් කියනවා නම් මේක ශ්‍රද්ධාව. ඒ විදිහේ ශ්‍රද්ධාව පිළිෙන් පාස්නේ පිහිටවාගෙන දාන දීමේ විශේෂානිසංසයක් තියෙනවා ලෞකික වශයෙන්. සද්ධාය කෝපන දික්ඛේ දානං දස්වා යත්ථයත් තත්සදානස විපාකෝ නිබ්බක්ඛති අද්දෝචෝති මහා ධනෝ මහා භෝගෝ අභිරූපෝචෝති පාසාදකෝ පරමාය වන්න කොක්කරතා සමන්නාගතෝ මෙන්න මේ ලක්ෂණ පහළ වෙනවා ශ්‍රද්ධාවෙන් දානානිසංස පිළිගන්නා ශ්‍රද්ධාවෙන් දුවමින් දානය පිළිගැනීම නිසා යම් භවයක විපාක ලැබෙතොත් ධනෙ මාර්ධ වෙනවා මහත් භෝග සම්පන්න ලබනවා විශිෂ්ට රූප සම්පත් ලබනවා අභිරූපෝ විශිෂ්ට රූප සම්පත් ලබනවා පාසාදිපෝ පැහැදීම් මෙලවන රූප සම්පත් ලබනවා පරමාවේ වන්න පොක්කරතා සමන්නාගතු මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය උසස්ම වර්ණ సౌందර්යයක් ලබනවා මේක තමයි ශ්‍රද්ධාවෙන් දන් දීමේ ආනිසංසය ශරීර වර්ණ සම්පත් ලැබෙන පින්කම් කියනවා පහක් එකක් ශ්‍රද්ධාවෙන් දන් දීම එකක් සීලය සුවිසුද්ධව ආරක්ෂා කිරීම එකක් මල් පෙත්නම් හැමදේනේ පින්කම. අනික මල් පූජාව කියන්නේ වර්ණ පූජාව. අනිත් එක තමයි ඊවර වස්ත්‍ර පරිස්කාර පූජාව. එවාගෙම මේ කියන ආනිසංශ වගේම මෛත්‍රී භාවනාව. මේ කරුණු අනුව රූප සම්පන්න ලබන්න හේතු වෙනවා. ලෞකික වශයෙන් මේ ලැබෙන රූප සම්පත් තමන්ගේ ජීවනෝ පිණිස හේවත් ලෝකස් ජනතාවගේ පිළිගැනීම පිණිස හේතු වෙනවා පමණක් නෙමෙයි එයින් මාන්නයක් අහංකාරකමක් ඇති කර නොගෙන දාන සීල භාවනාදී කුසල් ස්වයංීව සිද්ධ කරලා භවතරණේ කොට මඟපල නිවන් සුව සාදා ගැනීම තුපනිශ්‍රේ වෙනවා දෙවෙනි කාමයේ තමයි සක්කච්ඡ දානෙ සකස් කොට දන් දීම සකස් කොට දන් දීම කියන්නේ ප්‍රතිංගාහකයන් වහන්සේලාට පරිභෝග කරන්න සුදුසු ඇතින් කැපසරුප් දේවල් සූදානම් කරගන්නවා. අනුන් වශයෙන් නෙමේ සමන් වශයෙන්ම පූජා කරනවා. ගෞරවයෙන් යද නමස්කාරයෙන් පූජා කරනවා. ඒක තමයි චිත්තේ කස්වාදානන්දේ සහස්‍රාදානන්දේති ආගමන චිත්තෝදානන්දේති ඔය කියපු ලක්ෂණ ඇටේට ගෞරව සම්ප්‍රයුක්තව සියාති ආනිසංස දක්නා නුවණින් යුතුය දානෙ කෙරෙන මෙම සාක්කච්ඡ දානයයි ඒසක්කච්ඡාඥානි සංසය යස්සයත් තස්සදාන සවිපාකෝ නිබ්බස්සති අද්දෝචෝ සමාද්ධනෝ මහරෝගෝ යේති සිතේ හොන්ති පුත්තාති වා ධාරාති වා දාසාති වා පෙක්ෂාති වා සම්මකරාති වා තේති සුසුසන්ති සෝතං ඕදහන්ති අඤ්ඤා චිත්තං විපස්සතිති සකස් කොට දන් දීම නිසා යම් භවයක විපාක ලැබෙතොත් ධනයෙන් දහන්නෙන් භෝගයෙන් ආර්ධ වෙනවා මහා භෝග සම්පන්න ලැබනවා පමණක් නෙමෙයි තමන්ගේ අමුදරුවන් සේවක සේවිකාවන් දෙකදස් සම්පරුවන් ආදී පිරිවර ජනතාව බොහොම සිල්වත් ගුණවත් නැනවත් සුවච සුවිනීත කීකරුවය බාටපත් වෙනවා මේ තමයි සසත් කොට දන් දීමේ ලෞකික වශයෙන් ලැබෙන ආනිසංසය ඒ වාගේ සුවච සුවිනීත කීකරු පිරිසක් ඉන්නවා නම් විශ්වාසවන්තව සමාත සුවසේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්න පහසුවක් වෙනවා. එමගින් ඥාන විද්‍යා මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන සාදා ගැනීමට උපනිශ්‍රේ වෙනවා. තුන්වෙනි කාලේ කාලේන දානන්දී පිසුදුසු කාලේ දන් දීම ක්‍රම පහක් පිළිනවා. ආගන්තුක දානෙ, ගමික දානෙ, විලාද දානෙ, දුර්ධික්ෂ දානෙ සහ නවසස්‍ය දානෙ කියලා. ආගන්තුක වශයෙන් එන සංඝයාට දෙන දානෙ කාලික දානයක්. ගමනක් යන සංඝයාට දෙන දාණය කාලික දානයක්. ගිලන් වූ භික්ෂුවකට දෙන දාණය කාලික දානයක්. දුර්භික්ෂ අවස්ථාවක නම් වර්ධින් ධාන අවස්ථාවක දෙන දාණය කාලික දානයක්. තමන් උපේන සපේන දේකින් අග්ගත් දානයේදීම කාලික දානයක්. මේ කාලික දාන පින්කම් හැමදාම නොලැබෙන දෙයින් ඒක විශේෂත්වයක් දරනවා. ඒ ආනිසංසයක් විශේෂ වශයෙන් පවතිනවා. කාලේන කෝපන විච්ඡේ දානං දස්මා යස්ස යස්ස තස්ස දානස්ස විපාකෝ නිබ්බත්ති අද්දෝ චෝති මහද්දනෝ මහා භෝගෝ කාලගතාච ශාස්ත්‍රා සතුරා හොಂತಿ කාලික දාන පින්කමේ ආනිසංසයන් භවයක ලැබෙනවා නම් උපනුකන් තන ධනයෙන් දානෙන් ආඩ්‍ය වෙන මහා භෝග සම්පන්න ලබනවා පමණක් නෙමෙයි අවශ්‍ය දිය අවශ්‍ය වේලාවට ලැබීමේ වාග්යවන්තයෙක් වෙනවා මේක විශේෂයි දුටුගැමුණු රජුවන්ට ඕන වුණ රුවන්මැලි චෛත්‍ය රාජාන් වහන්සේ ගොඩනැගීමට මහජනයාට කිසි කරදරයක් නොවන ලෙස හිත හිතා සිටිය. ඒ ඉන්නකොට මොකද සිද්ධ වුනේ? චෛත්‍ය කර්මාන්තයට අවශ්‍ය සාක් ගඩොල්ද, රත්තරන්ද, රිදීද, මුතුද, මණික්ද, පබළුද, වෛදූරිද කොහොම ඒ ඒ ස්ථානවල නාපලක පහළ වුණා. නැවත ඒවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඕනේ. ඒක දෙවියන්ගේ සම්බන්ධතාවයෙන් ඇතුවම රජුවන්ගේ මේ පින්කමට ලැබුණා. මොකද හේතුව පූර්ව ජාතවල කාලික පින්කම් කරලා සුදුසු අවස්ථාවේ තමාට අවශ්‍යගේ අවශ්‍ය වේලාවක් ලැබීමේ භාග්‍යමේ කාලික පින්කම් වල අනිසංසයයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනාරාම වැඩින්නා දාසක වේලුකාන්තගේ නන්ද මාතා කියන මව්තුමිය පුදුම පින්කමක් කළා. වේලුකාන්තගේ නන්ද මාතාව අනාගාමී මගඵල නිවන් ලබාගත් ආර්ය ශ්‍රාවිකාවක්. එතුමිය රාත්‍රියේ නැදියම් කාලේ අවදි වෙලා සූත්‍ර පිටකයේ තියෙනවා කුද්දකනිකායේ සූත්‍ර නිපාත ග්‍රන්ථයේ පාරායන වර්ගය කියලා විශේෂ ගාථා පෙළක්. මේවා කටපාඩම්. මේවා මෙතුමිය රාත්‍රියේ බොහොම මීරි හඳින් සජ්ජායනා කරමින් හිටියා මාතු මහන්සලා විසී මඳුරු කවුළු ඇරලා මේක සජ්ජායනා කරනකොට ඔතනින් අහසෙන් ගියා වෛසුරණ දිව රාජයා මේ දහම් හොඳ ඇවිල්ලා උට යන්න බැරුව අහසේ රැඳී හිටියා ඒ තරම් ප්‍රසාදනීයයි මේ ධර්ම ශ්‍රවණය මේ රිහඳින් මෙතුමිය මේ ගාථා කියනකොට දේවතාව නැත්නම් මේ දිව රාජයා සීනඳුරු කවුලව සමීපයෙන් ඉන්න බොහොම ගෞරවයෙන් ඒකට සවන් දීගෙන හිටියා. මොකද වෛශ්‍රණ දිව්‍ය රාජ්‍යයක් සෝවාන් වෙච්ච කෙනෙක්. මේ දේශන අවසන් වෙනකොට එතුමා සාදුකාර දුන්නා. මෙතුමිය ඇවා කවුද මේ සාදුකාර දුන්නේ? කිව්වා නැගණියනි මම වෛශ්‍රණ දිව්‍ය රාජ්‍ය. සාදු සාදු මම මේ සත්‍යඥා කිරීමෙන් ලක් කුසලයේ ඔබතුමාට අස්නේ වාසල පින් අනුමෝදන් කළා. ඉතින් වයසන දිව්‍ය රාජ අනුමෝදන් වෙලා කිව්වා මම තවත් පින්කමක් කියන්නම් ඒ පින්කමක් කරලා මටත් පින් දෙන්න කිව්වා ඒ මොකද සරුවත් මොගලන් දෙනම වහන්සේ දහසක් සංඝ පිරිස සමග අද මේ නුවරක වඩිනවා කිසිම කෙනෙක් දන්නේ මේ වඩින ගමන ගැන කිසිම තැනක දාන වස්තුවක් සූදානම් වෙලා නැහැ එනිසා අද දාන වස්තුව සම්පාදනය කරලා උදේ පාන්දරම ළඟ රද්වාරයට ගිහිලා ආරාධනා කරන වැඩම කරවාගෙන දානෙ දෙන්න. දහසක් ළඟ පිරිස වඳිනවා. රටත් ඒ කියන දෙන්න කිව්වා. ඉතින් මෙතුමිය කුදුම සන්තෝෂයෙන් පත්වලා ඉක්මනින්ම දාන වස්තු සම්පාදනය කළ දහසක් නමකට. උදේ පාන්දරම සුදුස්සෙක් ලවා ළඟ රද්වාරයේ පිටත් කෙරුවා වැඩම කරවගෙන එන්නේ. ඒ වගේම සරුවත් මොගලන් දෙනම උදේන මේ නුරට ඇතුළු වුණා. මේ ගෙදරක වැඩම කරවාගෙන යනු ලැබුණා. දානි පිරිනමල අවසානයේදී සරියුත් මහ රහතන් වහන්සේම සාසිදියා නන්ද මාතාවෙනි අපි මේ සංඝයා වඩිනවා කියලා ඔබ කොහොමද දැනගත්තේ? මේ විදිහේ සූදානමක් වෙන්න කොහොමද දැනගත්තේ? ඒ වගේ ස්වාමීනි මට දිරසක් තියෙනවා නෙමෙයි. මම ඊයේ රාත්‍රියේ පාරායන සූත්‍ර සජ්ජායනා කරනකොට වයිස්මන දිව්‍ය රාජයන පින් අනුමෝදන් වුණා. මට එතුමා පණිවිඩයක් දුන්නා අපි මේ සංඝ රත්නයේ මේ ළඟට වඩින බව. ඒ නිසා ස්වාමීන් මම මේ දානේ සූදානම් කළා. අද මේ දානේ පිරිනැමීමෙන් ලක් කුසලය මට මේ අවස්ථාව මතක් කර දුන්න වෛශ්‍රම දිවරාජාට සේවා සිලපින් අනුමෝදන් කළා. ඒ බව බුදුරජාණන් වහන්සේ දිවසින් දැසලා ජේතවනාරාමේ මේ අවන්තයේ ජනපදයේ මේ සිද්ධිය බොහොම දුරස්තර පළාතක් මුදුන් 120කටත් වඩා ඈතයි පැවැත්වූ ලෙස බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසම සමදාලා මහණෙනි මේ වන්තයේ අවන්ති ජනපදයේ මුරදගර නගරයේ වේලුකාන්තගේ නන්ද මාතාද මේ තලංග සමන්නාවක දාන දක්ෂිනාවක් දුන්නේ කියලා. ඒක ආශ්චර්ය දෙයක්. ඒ මොකද සදහැවතුන් ඉන්නකොට දෙවි දේවතා පවා උපකාර වෙනවා පින්කම් කරන්න කියන එක පහදා දෙමින් ධර්ම දේශනාවක් කළා. අර කාලික දාන පින්කමේ වටිනාකම. කලංග සමන්නාගත කීයේ කර්ම හයක් එකතු වෙලා දෙන දානයයි. දායක පක්ෂයෙන් තුනයි, ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් තුනයි. දායක පක්ෂයෙන් නම් සුබ්දේව දානා සුමනෝ දසං චිත්තං ප්‍රසාදයේ දස්සාචත්ත මනෝ හෝති ඒසයන් යසු සම්පදාමේ තමයි කරුණු තුන. සම් දෙන්නේ ඉස්සන අනේ සාදු සාදු කියන හිත පාදවාගෙන තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරලා දැන් වෙන වෙලාවේ තවත් තමන්ගේ හිත අර විදියට සද්ධා ඥාන සම්ප්‍රයුක්ත සිතක් බාට පමුණවාගෙන ප්‍රසාදයෙන් දානේ පිළිනමනවා. දැන් කියන අවසානයේදී ඒ වගේම හිත පිරිසුදු කරගන්නවා. මේ තමයි දාසපක්ෂයෙන් කාරණා තුනේ. ප්‍රතිග්‍රහකපක්ෂයෙන් තුනක් වෙනවා. ජීවිත රාගාවහොන්ති සාගින න්‍යායවා පටිපන්නා විශේෂ දෝෂාවා හොන්ති දෝෂ විනයායවා පටිපන්නා විශේෂ මෝහාවා හොන්ති මෝහ විනයායවා පටිපන්නා මේ ප්‍රතිග්‍රාහක පත්‍යයෙන් කරුණු තුනයි විශේෂ රාගී රහතන් වහන්සේලා වෙන්නට ඕනේ විශේෂ රාගී බවට පිළිවෙත් පුරන්නුම් වෙන්නට ඕනේ මේ පළවෙනි එකයි විශේෂ දෝෂී රහතන් වහන්සේලා වෙන්නට ඕනේ විශේෂ දෝෂීම සඳහා පිළිවෙත් පුරන උතුමන් වෙන්නට ඕනේ මේක දෙවිනි කාලේ විශේෂ මෝහී රහතන් වහන්සේලා වෙන්නට ඕනේ දේශමෝහයෙන් සඳහා පිළියෙත් පුරන උතුමන් වෙන්නට ඕනේ. මේ කර්ම තුනයි කර්ම හයක් එකතු වෙලා දෙන්න දාණය තමයි චලංග සමන්නාගත දාන දක්ෂිනාව. අදත් මේ පින්කමත් ඒ වාගේ චලංග සමන්නාගත දාන දක්ෂිනාවක්. කල්යතු හෝ දුවාවක් නැතුව ඉති ඇති රාත්‍රියේ තමයි දැනුගෙන තියෙන්නේ. ඉතින් රාත්‍රියේ දැනගත්ත ගමන් ඉතින් කරදරයක් නොවන පිණිස දායකවරු එහෙම නැත්තෝ කල්පනා කරලා අපි එහෙනම් මේ වැඩේ කරගන්නවා කියලා. නමුත් බොහොම උනන්දුවෙන් අපට ලැබුණ මේ අවස්ථාවන් අපි ප්‍රයෝජන ගන්නවා කියලා බලවත් උත්සාහයෙන් මම මෙතන මුළු රාත්‍රියම අවදියෙන් ඉඳ ඇති මේ කටයුතු සංවිධානය කරගත්තා බොහොම කෙටි වේලාවක් ඇතුළතදී. එතකොට සමාජයේ පූර්ව චේතනාවත් බොහොම පිරිසුදුයි ශ්‍රද්ධාවෙන් නුවණින් යුක්තයි. මුංචන චේතනාවත් එසේම පිරිසුදුයි. සංවාදයේම අපරිචේතනාවක් පිළිසිබිලි. මේ තුන්සිත පහදවාගෙන සිල්වත් ගුණවත් සංඝ රත්නයට කාලික දානමේ පින්කමක් කරගත්තා. ඒ නිසා සතර වසන තුරු අවශ්‍යදී අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍යයක් අවශ්‍ය වේලාවට සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් අවශ්‍ය වේලාවටම සතර මඟඵල නිවන් සාක්ෂාත් කරගන්න හේතු වෙන කාලික දාන පිළක් මුදුන්පත් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවන්. හතරෙනි කාණේ අනග්ගේතිච්චෝ දානං දේති. ඒ කියන්නේ දාන වස්තුව ගැනවත් දානින් පස්සේ ජීවමානිකාදී ලෞකික සැප සම්පත් ගැනවත් කිසිම ආශාවක් නොතබා දානේ පිරිනැමීමට කියනවා අනග්ගේතිච්ච දානේ දීමේ කියලා. ඒකේ තානිසංස වශයෙන් විශේෂයක් තියෙනවා. යම් යම් භවයකේ පාසල දෙනවා නම් ධනෙන් දානින් ආඩේනවා මහා භෝග සම්පත් ලැබනවා මහතෝ භක්ත භෝගායි චිත්තං නමති ඒ කියන්නේ තමන්ට ලැබෙන සම්පත් කිසියම් මසුරුකමක් ඇතුව පරිභෝග කරන්න හා පරිත්‍යාග කරන්න භාග්‍යවන්තයෙක් වෙනවා. තමන්ට ලැබෙන සම්පත් තමා බොහොම සතුටෙන් අනුභව කරන්නත් සමත් වෙනවා, පරිත්‍යාග කරන්නත් සමර්ථ වෙනවා. මේකත් ඒක විශේෂ ආනිසංසයක්. නොමසුරුව දන් දීමේ ආනිසංසය. ඒ තමන් කැමැතිසේ පරිභෝග කරමින් කැමැතිසේ දාන ආදී කුසල් රැස් කර ගැනීම නිසා සසර කෙටි කරගෙන අමාම නිවන සාදා ගන්නේ කුසලයේ හේතු වෙනවා. සතරේ පස්වෙනි කාණේ තමයි අස්සානංච පරංචානුපාක දානංගේ කිවි. ඒ කියන්නේ දැහැමින් සෙමින් උපයාගත් දාන වස්තුවක් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රාණඝාත, දස්සාදාන, මිච්ඡාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප කියලා අකුසල කර්මපත හතක් තියෙනවා. ඒ අකුසල කර්මපත හතෙන් උපයා නොගත්තා වූද එවාගේම අර ශක්ත වාණිජ්‍යා ශක්ත වාණිජ්‍යා මර්ෂ වාණිජ්‍යා මධ්‍ය වාණිජ්‍යා විෂ වාණිජ්‍යා කියන වෙළඳාම් පහක් තියෙන අද ආර්මික. ඒ වාගේ වැඩි ආදායමක් නැති බොහොම දැහැමි. Tamange නැනනුවණින් එවාගේම උත්සාහයෙන් සපයා ගන්න යම් ධාර්මික දාන වස්තුවකින් දන් දීම තමයි Taman නොතලී අනුන් නොතලා දන් දීම කියන්නේ. එයානි සංඛ්‍යාවක් විශේෂයක් තියෙනවා. යම් යම් භවයක විපාක ලැබෙනවා නම් උකුණුපන් තැන ධනෙන් දානෙන් ආර්ධ්‍ය වෙනවා මහා භෝග සම්පන්න ලැබනවා පමණක් නෙමෙයි සමන්ත ලැබෙන ධන දානීය අසීතුල් සැපසන්තම් භෝග සම්පත් වලට කඩින්දෙන්වත් සොරුන්ගෙන්වත් ගින්නෙන්වත් ජලයෙන්වත් අප්‍රිය අමනාප අයගෙන්වත් කවදාකවත් විපතක් නොවේ හරියට ආල සමන්දා රාජධානී සම්පත් සුරැකෙනා වගේ ඒ වස්තු සම්පත් ඉදීම ආරක්ෂා සහිත වේවා මේක තමයි ආනිසංසය. එනිසා සසර ගමනේදී තමන්ට ලැබෙන අල්ප හෝ මහත් හෝ සම්ප්‍රත් කිසිම දෙයකින් විනාශ නොවේ සුරක්ෂිත වීමට හේතු වෙන කිම්කමක් මේ විදිහට තමන් නොසැලී අනුන් නොසැලා ධාර්මිකව ලද දෙයින් දන් දීම ඒ ආනිසංස වශයෙන් මේ සසර ගමනේදී සම්ප්‍රත් නොපිරිහි පවස්වාගෙන දාන ආදී කුසල් පාරමී පුරාගෙන භවතරණේ කොට ආමා මහ නිවන සාදා ගන්න උපනිශ්‍රේ වෙනවා ඉතින් ලෝසුදා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා පුරුදු කරගන්නා ලද මේ සත්පුරුෂ දාන පහක් අදත් මේ උදෑසන දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන මුදුන්පත් කරගත්තා කියලා සතුටු